නිර්වාණ අවබෝධය සඳහා විමුක්තායතන පහක් තියෙන බව අපි මේ දේශනාවේ පැහැදිලි කළා. එයින් අන්තිම විමුක්තායතනයේ තමයි මේ කර්මස්ථානයක් ප්‍රගුණ කරමින් භාවනාවක් වඩලා මාර්ගඵල අවබෝධ කර ගැනීම. එhmenan එතන ඉඳලා තමයි අපි ධර්ම දේශනාව අද ඉදිරියට පවත්වාගෙන යන්නේ. පලිබෝධ සහිත සේනාසන 18ක් පිළිබඳව අපි සඳහන් කළා. එhmenan මේ පලිබෝධ සහිත සේනාසනවල කුඩා කුඩා පරිබෝධ තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කාරණාව පැහැදිලි කරමින් අපි ඉදිරියට සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ එතන පැහැදිලි කළා උපච්චින්න කුද්දක පරිබෝධේන කියලා සඳහන් කරන්නේ කුඩා කුඩා පරිබෝධ නැති කරගෙන තමයි භාවනාවට වාඩි වෙන්න කියලා දේශනා කරන්නේ. කිසිම පරිබෝධයක් නැතුව කුඩා කුඩා පරිබෝධයක් නැති කරගන්න. ඊළඟට බත් මත නැති කරලා වාඩි වෙන්න කියලා දේශනා කරනවා ආහාර ගත්ත ගමන් භාවනාව වඩන්න වාඩි වුණාට ඒකේ තරම් සාර්ථක කරගන්න බැරුව යනවා බත් මත නැති කරන්න කියලා සඳහන් කරනවා සැපසේ ඉඳගෙන තෙරුවනගේ ಗುಣ මතක් කරලා සැපසේ ඉඳගෙන අපි කලින් දේශනාවක සාකච්ඡා කළා මේ සැපසේ ඉඳගෙන කියන්නේ කොහොමද කියලා. හරියටම බද්ධ පර්යංකෙන් හරියටම වාඩි වෙච්චහම දැනෙන කායික අපහසුතා නැති වෙන බව අපි සාකච්ඡා කළා. අන්න ඒ කාරණාව තමයි මෙතන සැපසේ ඉඳගෙන කියලා කියන්නේ. සැපසේ ඉඳගෙන තෙරුවනගේ ಗುಣ මතක් කරලා තුනුරුවන්ගේ අසීමාන්තික ගුණය ශ්‍රද්ධාවෙන් යුක්තව මතක් කරලා ඒ තෙරුවනගේ ಗುಣ මතක් කරාම ප්‍රීතියටපත් කරලා කියලා සඳහන් කරනවා තෙරුවන්ගේ ಗುಣ මතක් කරලා සිත ප්‍රීතිමත් කරලා සිත ප්‍රීතියටපත් කරලා ආචාර්යයන් වහන්සේගෙන් ඉගෙනගත්ත එක පදයක් කෙරෙහිවත් මුලා නොවි කර්මස්ථානයේ දුන්න ආචාර්යවරයා උගන්වපු එකම ධර්මකාරණාවක් පිළිබඳවත් මුලාවක් ඇති කරගන්නේ නැතුව ඒ කියන්නේ කර්මස්ථානයේ හොඳටම හොඳටම ප්‍රගුණ කරලා මේ ආනාපාන සති කර්මස්ථානයේ මෙනෙහි කළ යුතුයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට දේශනා කළා මානසිකාර විදිය භාවනාවට වාඩි වෙලා දැන් කර්මස්ථානයේ ප්‍රගුණ කරන මානසිකාර විදිය පැහැදිලි කළා. පිළිතුරේ මේ තමා මේ මානසිකාර විදිය සඳහන් කරලා තියෙන හැටි කොහොමද ගණනා අනුබන්ධනා පුසනා, තපනා, සල්ලක්කනා, විවට්ටනා, පාරිශුද්ධි, තේසජ්ජ, පටිපස්සනා. පාරිශුද්ධි, තේසජ්ජ, පටිපස්සනා. මේ ක්‍රමයට මානසිකාර කරමින් භාවනාව වඩන්න දේශනා කරනවා. ගණනා කියලා කියන්නේ එතකොට ගණන් කිරීම. ගණනා. එතකොට මොකද්ද මේ ගණන් කරන්නේ කියලා හිතෙන්ද හිතෙන්ද පුළුවන් අපි ඒ කාරණාව සාකච්ඡා කරමු. ගණනා. අනුබන්ධනා. ගණන් කිරීම අතහැරලා ආනාපාන සතියට හිත නැවැත්වීම. එහෙම නැත්නම් ආනාපාන සතිය ලුහු බැඳීම අනුබන්ධනා කියලා සඳහන් කරනවා. පුසනා ඒ කර්මස්ථානයේ ස්පර්ශ වෙන තැන අවබෝධ කර ගැනීම ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. කර්මස්ථානයේ ස්පර්ශ වෙන තැන අවබෝධ කර ගැනීම. තපනා තපනා කියලා සඳහන් කරන්නේ අර්පණා తত্ত্বය එහෙම නැත්නම් උපචාර මට්ටමට කර්මස්ථානයේ දියුණු කිරීම. කියන්නේ කර්මස්ථානයේ දැන් සෑහෙන්න වැඩිලා උපචාර නැත්නම් අර්පණා මට්ටමට අර්පණා නැත්නම් උපචාර මට්ටමට දියුණු කිරීම. මේකට පටිභාග නිමිත්ත කියලත් කියනවා. මේ අර්පණා උපචාර මට්ටමට දියුණු කිරීමට පටිභාග නිමිත්ත කියලත් කියනවා. මේ වචන ටික අපි වෙනම සාකච්ඡා කරමු මේ අර්පණා කියන්නේ ඇයි උපචාර කියන්නේ ඇයි කියන වචන ටික. ඊළඟට සඳහන් කරනවා ධානයේට ධානයකට යෑම ආරම්භ වෙන්නේ මේ පටිභාග නිමිත්තෙන් ධානයට ගමන් කිරීම ආරම්භ වෙන්නේ මේ පටිභාග නිමිත්තට ආවට පස්සේ. මුලින්ම කර්මස්ථානයේ මේ උගන්නන එහෙම නැත්නම් කර්මස්ථානයේ මුලින්ම හඳුනගන්න අඳුනගන්න උත්සාහ කරන්න ඕනේ කියලා සඳහන් කරනවා කර්මස්ථානයේ අඳුනගන්න. ඉතින් කර්මස්ථානයේ අඳුනගන්න බැරි වුණොත් මේ එකක්වත් සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා කර්මස්ථානයේ උග්ඝහ නිමිත්ත හඳුනගන්න කියලා මනාව. උග්ඝ නිමිත්ත මනාව හඳුනගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සල්ලක්කනා කියන්නේ ඇයි කියලා. විපස්සනා වශයෙන් මනස දියුණු කිරීමට කියනවා සල්ලක්කනා කියලා. අපි දැනට මේ වචනවල තේරුම මෙහෙම සාකච්ඡා කරමු. ඊළඟට සඳහන් කරනවා විවට්ටනා විවට්ටනා කියලා කියන්නේ සසරින් එතර වීමේ මාර්ගසිත 15 වීම විවට්ටනා පාරිශුද්ධි පිරිසිදු භාවයටපත් වූ බව එහෙම නැත්නම් මාර්ගයට පසුව තියෙන ඵලය මේ ඵලයට පසුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා කියලා සඳහන් කරනවා පාරිශුද්ධි පිරිසිදු භාවයටපත් වූ බව එහෙම නැත්නම් මාර්ගයට පසුව තියෙන ඵලය ඒ ඵලයට පසුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ ඥානවලට තමයි පටිපස්සනා කියලා කියන්නේ. මොන ඥානවලටද? ප්‍රතිවේක්ෂා ඥානවලට කියනවා පටිපස්සනා කියලා. මනාකොට හාත්පස දැකීම පටිපස්සනා. මනාකොට හොඳට හාත්පස දැකීම. ඒ මාර්ගසිතටපත් වෙලා ඵලසිත දෙකක් හෝ තුනක් ඇති වුණාට පස්සේ මාර්ගසිතටපත් වෙලා ඵලසිත මාර්ගසිත සහ ඵලසිත සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකදාගාමි මාර්ගය සකදාගාමි ඵලය එහෙමනම් මාර්ගසිතටපත් වෙලා ඵලසිත දෙකක් හෝ තුනක් ඇති වුණාට පස්සේ වෙනම ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා ප්‍රතිවේක්ෂා ඥාන පහක්. මේ ඵලසිත වලටපත් වුණාට පස්සේ. ඒ ප්‍රතිවේක්ෂා ඥාන පහේ පළවෙනි එක තමයි තමන්ගේ මාර්ගය පිළිබඳව ඥානයක් පහළ වෙනවා. තමන් මේ මාර්ගයට පැමිණියා. මම දැන් මාර්ගයට පැමිණියා කියලා ඥානයක් පහළ වෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රතිවේක්ෂා ප්‍රතිවේක්ෂාව. ඊළඟට දෙක සඳහන් කරනවා ඵලය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ඥානයක් පහළ වෙනවා. Taman මේ ඵලයට පැමිණියා. දැන් ඉස්සෙල්ලා මම මේ මාර්ගයට පැමිණියා කියලා ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වුණා. දෙවනියට මම මේ ඵලයට පැමිණියා කියලා ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. තුන්වෙනුව තමන්ට ප්‍රහීණය වූ කෙලෙස් පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ මගේ ක්ලේශ ධර්මයන් දැන් මේ ප්‍රමාණයට ප්‍රහීන වෙලයි තියෙන්නේ. Tamange කෙලෙස් ප්‍රහීනේ වෙච්ච ප්‍රමාණය පිළිබඳව ඇතිවෙන අවබෝධය තුන්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය. හතර ඉන්පසුව Tamanට ඉතිරි වූ කෙලෙස් පිළිබඳවත් ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. මෙතරම් කෙලෙස් ප්‍රමාණයක් දැන් ප්‍රහීනේ වෙලයි තියෙන්නේ. නමුත් මෙතරම් කෙලෙස් ප්‍රමාණයක් තව ප්‍රහීනේ කරන්න තියෙනවා කියලා ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. පස්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය තමයි නිර්වාණය අරමුණු කරලා ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. නිර්වාණය වෙනුවෙන් තවත් ප්‍රතිවේක්ෂාවක් පහළ වෙනවා. සෝවාන් මාර්ග ඵලවලට අමතරව මේ ප්‍රතිවේක්ෂා ඥාන පහ පහළ වෙනවා කියලා සඳහන් කරනවා. සෝවාන් මාර්ගවලට අමතරව, ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගවලට අමතරව ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ඒ විදිහට ඉතිරි මාර්ගඵලවලටද ප්‍රතිවේක්ෂා ඥාන පහ පහ පහළ වෙනවා. එතකොට මේ සෝවාන් මාර්ගයට පහක් පහළ වෙනවා. සකදාගාමි මාර්ගයට පහක් පහළ වෙනවා. අනාගාමි මාර්ගයට ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. එතකොට අරිහත් මාර්ගයට පහළ වෙන්නේ ප්‍රතිවේක්ෂා ඥාන හතරයි. මේ හතර මොකක්ද කියලා අපි සාකච්ඡා කරමු. එතන සඳහන් කරනවා අරිහත් මාර්ගයට ප්‍රතිවේක්ෂා ඥාන හතරක් පහළ වීමට හේතුව. ඇයි ඒකට විතරක් හතරක් පහළ වෙන්නේ? අනික ඔක්කොම පහ පහ පහළ වෙලා මේකට විතරක් හතරක් පහළ වෙන්නේ ඇයි කියන හේතුව සඳහන් කරලා තියෙනවා. ඉතිරි වූ කෙලෙස් නැති නිසා. දැන් අර තැන්වල නම් ප්‍රහීනේ වූ කෙලෙස් කොහොමද කියලා ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වුණා. තව ප්‍රහීනේ කරන්න ඉතුරු වෙලා තියෙන කෙලෙස් කොච්චරද කියලා ප්‍රතිවේක්ෂා ඥානය පහළ වුණා. නමුත් දැන් මෙතන ඉතිරි වූ කෙලෙස් කියලා දෙයක් නැහැ. කෙලෙස් ඉතිරි වෙලා තිබන් රහත් වෙන්නේ නැහනේ. එහෙනම් ඉතිරි වූ කෙලෙස් පිළිබඳව කල්පනා කරන දෙයක් ඥානයක් පහළ වෙන්නේ නැති නිසා තමයි මේ හතරක් පහළ වෙන්නේ අරිහත් මාර්ගයට. ඒක සඳහන් කරනවා මාර්ගය පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. මාර්ගය පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. ඵලය පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා මේ අරිහත්ත්වයට. තමන්ට ප්‍රහීන වූ කෙලෙස් පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයත් පහළ වෙනවා. ඉතිරි වූ කෙලෙස් නේ නැත්තේ. එහෙනම් මේ ප්‍රහීනේ වෙච්ච කෙලෙස් කොච්චරද කියලා ප්‍රතිවේක්ෂා ඥානය පහළ වෙනවා. නිර්වාණය පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයත් පහළ වෙනවා. කොච්චරක් කෙලෙස් ඉතුරුද කියලා ඥානයක් පහළ වෙන්නේ නැති නිසා ඒක අයින් වෙච්ච නිසා අනික් ඔක්කොටම පහ පහ තිබ්බ මේකට හතරක් බවටපත් වෙන්නේ හිමයි. ඒ විදිහට පළවෙනි මාර්ග තුනට ඥාන පහ පහ පහළ වෙනවා 15ක් හතරවන අරහත් මාර්ගසිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා ඊළඟට පහ සඳහන් කරනවා සියුම් ඥාන 19ක් පිටකේ සඳහන් වෙනවා මේ සියුම් ඥාන 19ක්. එතකොට මොනවද මේ සියුම් ඥාන 19? සෝවාන් ඵලයට පහක් ප්‍රත්‍යවේක්ෂා ඥාන සකදාගාමි ඵලයට පහක් ප්‍රත්‍යවේක්ෂා ඥාන අනාගාමි ඵලයට මාර්ගයට පහක් ප්‍රත්‍යවේක්ෂා ඥාන අරිහත් මාර්ගයට හතරක් ප්‍රත්‍යවේක්ෂා ඥාන. එතකොට සියුම් ඥාන 19ක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. මේ 19ක් වූ ප්‍රත්‍යවේක්ෂා ඥාන එක සඳහන් කරලා තියෙනවා ඒකූණ වීසති පච්චවෙක්ක ඥාන ඒකූණ වීසති 20ට එකක් අඩු ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් එම නිසා මේ ආදි කම්මික කුලපුත්‍රයා විසින් ආදි කම්මික කුලපුත්‍රයා විසින් ඉස්සරලාම භාවනාව පටන් ගන්න පුද්ගලයා ආදි කම්මිකය කියලා කියන්නේ එයාට. එතකොට කුලපුත්‍රයා විසින් දැන් මේ කුලපුත්‍ර කියන වචනේ අපි ඕන තරම් අහලා ඇති මේ ධර්මයේ තුල. බණ අහනකොට බණ පොත් කියවනකොට කුලපුත්‍රයා කියන වචනේ අහලා ඇති. මේ කාටද කුලපුත්‍රයා කියලා කියන්නේ? ඇයි කුලපුත්‍රයා කියලා කියන්නේ? මේ කුල පුත්‍රයා කියලා කියන්නේ පැවිදි ජීවිතයට ඇතුළත් උනේ වෙනත් බලාපොරොත්තුවක් නිසා නෙමෙයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැති හින්දාවත් හොරහතුරුන්ගෙන් රජුන්ගෙන් සිටුවරුන්ගෙන් බේරෙන්නවත් ධන ධාන්‍ය රැස් කරන්නවත් වෙනත් කිසිම ක්‍රියාවක් සඳහා ඇතුළු වුණා නෙමෙයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව පවුල් නඩත්තු කරගන්න ක්‍රමයක් නැතුව ඇතුළු වුණත් නෙමෙයි. මේ කුල පුත්‍රයා කියලා කියන්නේ අරිහත්ත්වය සඳහාම ශාසනයට ඇතුල් වෙච්ච කෙනාට. ඒ කියන්නේ ගොඩක් සෑහෙන වත්පෝසත්කම් තියෙන අය අමුතුවෙන් හොයන්න හම්බ කරන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම පසෙක දාලා වත්පෝසත්කමක් තියෙනවා කියලා කියන්නේ ජීවිතේ මහලුකුවට අඩුවක් නැති නිසා දුකක් දැනෙන්නේ නැහැ. අනික් අයට නැති ආහාර දුක දැනෙන්නේ නැහැ. සැප පහසුකම් වල බේත් හේත් වල දුක දැනෙන්නේ නැහනේ. එහෙම දුකක් නැතුව ඉන්න පුද්ගලයෙක් ඒ කාරණා ඔක්කොම අතහැරලා දාලා සසුන්ගත වෙනවා කියලා කියන්නේ එයා ඒකාන්තයෙන්ම නිර්වාණය සොයාගෙනම ශාසනයට ඇතුල් වෙච්ච කෙනෙක්. අන්න එහෙම සසුන්ගත වෙච්ච අයට තමයි මේ කුලපුත්‍ර කියන වචනය පාවිච්චි කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා ඔහු මේ ශාසනයේ රැකියාව බවට පත් කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා. සසරින් ඈතර වීමේ මඟ සඳහාමයි ශාසනය පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ඔහු නිවන උදෙසාමයි සසුන්ගත වුණේ. ඒ නිසාම හැමතැනම සඳහන් කරනවා ආදි කම්මිකේන කුලපුත්තේන. මේ ආදි කම්මිකේන කුලපුත්තේන කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි එතකොට ආදි කම්මිකයා කියලා කිව්වේ අපි ආදුනිකයාට මුලින් එන කෙනාට. එහෙනම් මුලින්ම නිවන උදෙසා වෑයම් කරන කෙනා ගැනයි මේ කතා කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා ප්‍රථමයෙන්ම භාවනා කරන්නා වූ කුල පුත්‍රයා විසින් ආරම්භයෙන්ම මේ මුලින් සඳහන් කරපු ගණනාවන්ට මේ කර්මස්ථානය සිහි කළ යුතුයි කියලා. මුලින්ම මේ ආදුනිකයාමයි පටන් ගන්නම කෙනා. මේ ගණනාවන්ට මේ කර්මස්ථානයේ සිහිපත් කළ සිහිපත් කළ යුතුයි කියලා සඳහන් කරනවා. ගණන් කරන විට පහට අණුවෙන් අඩුවෙන් ගණන නොතැබිය යුතුයි. ගණන් කරන විට පහට අඩුවෙන් ගණන නොතැබිය යුතුයි. සමහරලාට මේ විදිහට මේ භාවනාවට ප්‍රවිෂ්ඨ වෙච්ච අය මෙතන ඇති. ඒ ඇයිට තේරෙනවා මොකද්ද මේ ගණන ගැන ගණනාව ගැන කියන්නේ කියලා. ඒ නිසා සඳහන් කරනවා පටන් ගන්නම කෙනා පහට අඩුවෙන් ගණන තියන්න එපා කියලා. ඊළඟට සඳහන් කරනවා 10ට වැඩියෙන් ගණන තියන්නත් එපා කියලා. පහට අඩුවෙන් තියන්නත් එපා 10ට වැඩියෙන් තියන්නත් එපා. ඒ නිසා සඳහන් කරනවා ඇයි 5ට අඩුවෙන් තියන්න එපා කියන්නේ ඇයි 10ට වැඩියෙන් තියාගන්න එපා කියලා සඳහන් කරන්නේ. අතරමැද අතරමැද කඩ කඩ ගණන් කරන්න එපා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ 5ටත් ගණන් කරනවා, තව වෙලාවක 6ටත් ගණන් කරනවා, තව වෙලාවක 7ටත් ගණන් කරනවා. මෙහෙම අඩු වැඩි කර කර ගණන කඩ කඩ යන්නත් එපා. එක්ක 5යි. 5ට අඩුව එපා. නැත්නම් 10යි. 10ට වැඩි වෙන්න වැඩි වෙන්න එපා කියලා සඳහන් කරනවා. කඩ කඩ ගණන් කරන්නත් එපා කියලා සඳහන් කරනවා. එකේ සිට 10 දක්වා ගණන් කරන එක ඊටාම හොඳයි කියලා සඳහන් කරනවා. එකේ සිට 10 දක්වා ගණන් කරන එක ඊටාම හොඳයි. නමුත් සඳහන් කරනවා ඒ ගණන් කිරීම ගැන වෙනම කල්පනා කරලා සිහියේ මතකයේ තබා ගන්න ඕන හොඳට. 1 සිට 10 දක්වාම යනවා නම් ඒකට හේතුව මොකද්ද කියලා පැහැදිලි කරනවා. ගණන පහට අඩු වුණාම ඒ කියන්නේ සිත යොදවනවා අඩුයි කියලා. පහට අඩුවෙන් ගණන් කරනකොට සිත යොදවනවා අඩුයි. ඊළඟට සඳහන් කරනවා ඒ කාරණාව පාඩුවක් ගණන් කරමින් යම් පරමාර්ථ ගණන් කරන්නේ යම් පරමාර්ථයක් නිසා නම් ඒ ගණනගත ගැන සිත නොයොදවා යම් කෙනෙකුට ගණන් කරන්න පුළුවන් නම් එතන මේ මූලික පරමාර්ථය සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ එකයි එකයි කියලා ගණන් කරනවා දෙකයි දෙකයි කියලා ගණන් කරනවා මේ කාරණාව ඉස්සරහට පැහැදිලි වෙනවා අපිට. එහෙම හතරට එනකොට දැන් පහට අඩු වෙන්නේ එකයි දෙකයි කියලා ගණන් කරනකොට ඒක පිළිබඳව වැඩිපුර සිහිය යොදවාගෙන ගණන් කරන්න වෙන්නේ නැහැ. හිත යොදන්න ඕනේ නෑ එච්චර. සුළු කාලය යොදන්න තියෙන්නේ. එහෙම වුණොත් ඒක අපිට පාඩුයි. ඒකයි පහට අඩුවෙන් එපා කියලා කියන්නේ. පහට යනකම් ගියොත් ටිකක් හිත අල්ලලා එතන තියාගන්න සිද්ධ වෙනවා. ඒ නිසා සඳහන් කරනවා පහට අඩුවෙන් එපා කියලා. ඊළඟට සඳහන් කරනවා යම් භාවනාවකට උදව්වක් වශයෙන් තමයි මේ ගණන් කිරීම කරන්නේ. භාවනාවට උදව්වක් වශයෙන්. මේ ගණන් කිරීම යොදාගෙන තියෙන්නේ නිකම්ම නෙමෙයි භාවනාවට උදව්වක් කරගන්න ඕන නිසායි මේක යොදාගෙන තියෙන්නේ. ඒ ගණන් කිරීම ගැන සිත යොදන්නේ නැතුව කරන්න පුළුවන් කමක් තියෙනවා නම් එයා සෑහෙන්න සෑහෙන්න ඉහළට ඇවිල්ලා ගණන් කිරීම ගැන හිත යොදන්නේ නැතුව මේක දරාගෙන ඉන්න පුළුවන් නම් එයා ගොඩක් හොඳයි. නමුත් මුලින්ම බලාපොරොත්තු වූ පරමාර්ථය ඉටු කරගන්න නම් මෙහෙම ගණන් කරලා ඉස්සල්ලා මේක මොකද ආධිකම්මිකයා ගැනනේ කතා කරන්නේ. මුලින්ම පටන් ගන්න කෙනා ගැනනේ. එයා මේක ගණනෙන් ගණන් කරලා අල්ල ගන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා හිත යොද ගණන් කිරීම පිළිබඳව හිත යොදන්නේ නැතුව කරන්න පුළුවන් නම් ඒ කාරණාවෙන් මුලින්ම බලාපොරොත්තු වූ පරමාර්ථය ඊට කරගන්න සමහරලාට අපහසු වෙයි ගණන් කරන්නේ නැතුව මේක කරන්න පටන් ගත්තොත් ඒ නිසා එහෙනම් ආධිකම්මිකයාට ගණන් කරන්නම කියනවා ගණනින්ම ඒක හදාගන්න කියලා කියනවා 10ට වඩා ගණන් කරන්න ගියොත් ගණන් ගැන වැඩියෙන් හිත යොදන්න වෙනවා. 10ට වැඩි ගණන් කරන්න ගියොත් වැඩිපුර ඒ පිළිබඳව හිත යොදන්න වෙනවා. එතකොට භාවනාවට වඩා ගණන ගැන හිත යෙදෙනවා. ඒ කියන්නේ මේ භාවනාව කරද්දී ගණන් කරනවා. නමුත් ගණන පිළිබඳව මහලුකෝට හිතන්නේ නැහැ. හැබැයි 10ට වැඩි මේක කරන්න ගියොත් මට මෙතන වැරදුනාද කියලා ඊටකොට කර්මස්ථානය ගැන නෙමෙයි හිතන්නේ ගන්න ගැන. ඒ නිසා 10ට වැඩි වෙන්න එපා කියනවා. පහට අඩු වුණොත් ඒක ඒ තරම් හිතන්න දෙයක් නැති නිසා පහට අඩුව ලේසි. එහෙනම් අඩු වෙන්න එපා. පහකටවත් යන්න එහෙම නැත්නම් 10ට යන්න. හැබැයි පහට අඩු කරන්න එපා. 10ට වැඩි කරන්න එපා. වැඩි කරන්න ගියොත් කර්මස්ථානය ගැන මේ හිතන්නේ ගණන ගැන. ගණන් කරන්න නෙමෙයි තියෙන කර්මස්ථානීය මෙනෙහි කරන්න දෙන්නේ. ඒ හින්දා 10ට වැඩි වුණොත් ගණන යන තමයි හිතෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ අන්ත දෙකටම නොයා පහට අඩු නොවි 10ට වැඩි නොවි මේ කාරණාව මෙහෙම විස්තර කරන්න යම්කිසි ඉඩපාඩු තැනකට මේ කාරණා මෙන්න මෙහෙම පැහැදිලි කරන එකට උදාහරණයක් යම්කිසි ඉඩපාඩු තැනකට ගවයන් දැක්වුවොත් ඒවා සියල්ලම භාග්‍යතුන් වහන්සේගේ උදාහරණ. ඉඩපාඩු තැනකට ගවයන් දැක්වුවොත් එක එක්කෙනා එකට ගැටෙනවා හැප්පෙනවා. යම්කිසි ඉඩපාඩු තැනකට ගවය දැක්වුවොත් සමහරලාට ගාලින් එළියට යනකොට ගවය ඉඩපාඩු නැති තැනකට ගවය දැක්වුවොත් ඒගොල්ලෝ තෙරපෙනවා හැම වෙලාවෙම. එකට ගැටෙනවා. අතරමඟ කඩකඩ නතර කළොත් අන්න ඒ වාගේ වෙනවා කියලා සඳහන් කරනවා. ඉඩපාඩු නැති තැනකට ගවයෝ දැක්කොත් ඒගොල්ලෝ ගැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ වාගේ අතරමඟ කඩකඩ ගණන් කළොත් හයකුත් ගණන් කරනවා හතකුත් ගණන් කරනවා එහෙම ගණන් කළොත් මාගේ ස්වභාවය නැත්නම් මාගේ භාවනාව හරි ගියාද නැද්ද කියලා හිතෙනවා. මොකද එයා පහටත් ගණන් කිරුවා, හයටත් ගණන් කිරුවා, තව වෙලාවක හතටත් ගණන් කිරුවා. එතකොට හිතෙනවා මං කර්මස්ථානයෙන් එළියට ගියාද මගේ භාවනාව සාර්ථක වුණාද කියලා එයාට සැකමතු වෙනවා. සැකයක් උපදින නිසාම එහෙම නොකර එක ගණනක්ම තෝරා ගත යුතුයි. සැකයක් ඉපදෙන්නේ නැති වෙන්න තමයි එක ගණනාවක්ම තෝරා ගත යුතුයි කියලා සඳහන් කරන්නේ. එක්කෝ එකේ සිට 8 ඒතර පහට වැඩි ඉන්නේ. එහෙනම් දිගටම ගණන් කරන්නේ 8ට. ඒකේ සිට 8ට. එහෙම නැත්නම් 10ට නම් දිගටම ගණන් කරනවා 10ට. 7ට නම් දිගටම ගණන් කරනවා 7ට. මේ වෙලාවේ 7ට ගණන් කරලා ඊළඟ පාර 8ට ගණන් කරන්න එපා කියලායි මේ කියන්නේ කඩ කඩ ගණන් කරන්න එපා කියලා. මුලින්ම ගණන් කරද්දී ගන්ධ ගණනාය මුලින්ම ගණන් කරනකොට ගන්ධ ගණනාය ඇයි මේ ගන්ධ ගණනාය කියලා කියන්නේ හෙමින් ගණන් කරන්න කියලා. හෙමින් හෙමින් ගණන් කරන්න ගන්ධ ගණනාය. හෙමින් ගණන් කරන ක්‍රමය පාවිච්චි කළ යුතුයි. ඒකට කියන්නේ ධඤ්ඤ මාපක ගණනාය කියලත් කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා මේක තේරුම් ගන්න ඕන නිසා කෙනෙක් බී මනිනවා. මේ තේරුම් ගන්න යොදාපු තව උදාහරණයක්. දැන් තව වාජනයක නැත්තම් තැනක හල්ලා තියෙන වී අපි කියමු සේරුවෙන් මැනමැන උරේකට දානවා. උරේට දානකොට අපි සේරුවට වී පුරවලා උරේට දානවා එකයි කියලා උරේ ඇතුළට දානවා. ඊළඟට පුරවලා දෙකයි කියලා දානවා. තුනක් හතරක් දාගෙන යනකොට මේ ගැටලුවට අපිත් මුණ පානවා. දැන් අපිට සැකේනවා තුනද හතරද කියලා. එහෙම වෙන අවස්ථා වුණ තරම් තියෙනවා මං දැම්මේ 3යිද 4යිද කියලා සැකයක් මතුවෙනවා. එතකොට ඕන කාරණාව සම්පූර්ණ නෑ. ඒ නිසා මේ අතීතයේ අය එහෙම මනිනකොට එකයි කියලා දානවා. දාලා දැන් සේරුව ආපහු පරණ තැනට ගන්නවනේ. ගන්නකොට ගන්නෙත් එකයි. ආය පුරවලා දානවා දෙකයි කියලා දෙකයි කියලාම ගන්නවා. තුනයි කියලා දානවා තුනයි කියලා ගන්නකොට ඊළඟ එක දානකොට 3ද 4ද කියලා සැකෙන්නේ නැහැ. මොකද ගණන නිතරම කියවෙනවා. අන් ඒ නිසා ගණන මතක තියාගන්න අතීතය එහෙම කරලා තියෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොට හම්බ වෙනවා අර සේරුවේ තිබිලා අනික් භාජනයට වැටෙනවා කෝටු කෑල්ලක්. නැත්තම් පිදුරු ගහක්. දැන් ඒතකොට ඒක අයින් කරන්න එපැයි. එතකොට කුණු කෑල්ලක් වැටුනේ අපද්‍රව්‍යයක්. ඒක අරන් අයින් කරනකොටත් එකයි කියලා එක පැත්තකට දානවා. එහෙම තමයි මේ ගණන් හරියටම මතක තියාගන්න කටයුතු කරලා තියෙන ඉතින් භාග්‍යතුන් හස මොන තරම් අපිට ප්‍රායෝගිකව මේක පැහැදිලි කරලා තියෙනවද මේ මාර්ගය. එහෙම මනිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම සඳහන් කරන්න හේතුව මොන හේතුවද? ඒ කාරණාව පැහැදිලි කරනවා. මෙතන උපදේශයක් දෙන්නේ ආන් ඒ විදිහට ගණන් කරන්නයි. උපදේශයේදී දෙනවා. දැන් අපිටත් භාවනාවට අපි ගණන් කරන්න ගණනාව ගැනයි කතා කළේ. උපදෙස් දෙනවා අර වීමනපු එක්කෙනා ගණන් කළා වගේ ගණන් කරන්න කියලා. මේක තවත් විස්තර කරනවා පින්වතුනි. මේ දාන භාජනයේට අපි සඳහන් කළා කෝටු කැල්ලක් වැටුනොත් ඒකයි කරන්නේ එකයි කියලාමයි. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ විදිහට කියලා තියෙනවා. කුල පුත්තෝ කිංචි කචවරං දිස්වා නැවත පුරවද්දී යම්කිසි කුණු කැබැල්ලක් දැකලා තං ඡඩ්ඩේන තං ඡඩ්ඩෙන්තු එය විසි කරමින් ඒකං ඒකං හි වදති එම එම ගණනම කියයි දැන් එකක් දාන වෙලාවේ තමයි කුණු කෑල්ල දැක්කේ එතකොට දැන් එයා කුණු කෑල්ල විසි කරන්න ඕනේ දැන් එකේමනේ ඉන්නේ කුණු කෑල්ල විසි කරන්නේ එකයි කියලා. එතකොට මේ ගාන අමතක නොවෙන්නමයි මේ සියලු කටයුතු මෙහෙම සඳහන් කරන්නේ. ඒකං ඒකං හි වදති. එයම එයම කියලා තමයි කුණු කැල්ල විසි කරන්නේ. ඒව මේව ඉමිනාපි අස්සාස පස්සාස අස්සාස පස්සා යේසු යෝ උපට්ඨාති තං ගහෙත්වා ඒකං ඒකංහි ආදින්කත්වා යාව දස දසාති පවත්තමානං පවත්තමානං උපලක්කෙත්වා ඝනේ තබ්බං ඒ ආස්වාස ප්‍රාස්වාසයත් ආස්වාස ප්‍රාස්වාසයන් කෙරෙහි යම් යම් ආස්වාසයක් ප්‍රාස්වාසයක් යෙදෙනවා නම් ඒ ආස්වාස ප්‍රාස්වාසයට කියන ගණනට තමයි ඒ ගණේ කියන ගණනට තමයි නැවත ආස්වාසයට කියන ගණනම තමයි නැවත ප්‍රාස්වාසයට කියන්න කියන්නේ. වේදාන කොට එකයි කියලා දැම්ම සේරුව ගන්නකොටත් එකයි කියලා ගත්තා. එහෙනම් දැන් මේ ගණන්ක් කරන්න කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයනේ. එමනම් ඒ විදිහටම ආස්වාස කරනකොටත් එකයි කියලා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනකොටත් එකයි කියලාම ප්‍රාස්වාස කරනවා. අන්න ඒ කාරණාව නිසා ආස්වාසයට කියන ගණනම ප්‍රාස්වාසයටත් කියනවා කියලා සඳහන් කරනවා. පින්නතනේ භාග්‍යතුන් වහන්සේගේ උදාහරණය. මේක භාග්‍යතුන් වහන්සේගේ උදාහරණය ਸਰව සම්පූර්ණයි කියලා සඳහන් කරනවා. කිසිසේත් කිසිම කෙනෙකුට වරදින්නේ පැටලෙන්නේ නැතුව යනවා. ඒක ਸਰව සම්පූර්ණ උදාහරණයක්. ඒක කොච්චර ਸਰව සම්පූර්ණද කියන කාරණාව අපි මේ තව ස්වල්ප මොහොතකින්ම අපිම බලමු කොයිතරම් ਸਰව සම්පූර්ණද මේ උදාහරණය කියලා. ඒ නිසා සඳහන් කරනවා ආස්වාසය පටන්ගෙන ඉවර වෙන තුරුම එකයි කියලා තමයි ආස්වාස කරන්නේ ප්‍රාස්වාස කරනකොටත් එකයි කියලාම තමයි ප්‍රාස්වාස කරන්නේ. නැවත ආස්වාස කරද්දි දෙකයි කියලා ආස්වාස කරනවා. නැවත ප්‍රාස්වාස කරද්දි දෙකයි කියලාම ප්‍රාස්වාස කරනවා. මේ ක්‍රමයට ගණන් කරමින් සිටින විට යම් ශබ්දයක් ඇහුනොත් වේදනාවක් දැනුනොත් මොනවා හරි හිත එහි මෙහි ගිහිල්ලා වෙන වෙන දෙයක් හිතුනොත් ආන් එහෙම යම් දෙයක් හිතුනොත් දෙකයි කියද්දී නම් හිත පිටපැන්නේ එහෙමනම් අන්න ඒ වෙලාවේ දෙකයි කියලාමයි ඒ සිතුවිල්ල අයින් කරන්නේ දෙකයි කියනකොට තමයි හිත එළියට ගියේ දෙකයි කියලා මේ සිතුවිල්ල අයින් කරනවා ඒ වෙලාවේ ඉන්න ගණනෙන්ම තමයි අයින් කරන්නේ නැත්නම් හිත එළියට ගියපු පළවෙනි වතාව කියලා දෙකට දෙකයි කියලා ආශ්වාස කරනකොට එකා පිටට ගියා කියලා ඉඳලා එතන එකයි වෙන්නේ නැහැ. එහෙම වුණොත් පැටලෙනවා. එහෙනම් දෙකයි කියනකොට නම් පිටට ගියේ දෙකයි කියලාම තමයි එකත් එකත් කල්පනා කරන්නේ. ඉතින් සඳහන් කරනවා මේක තමයි මේ හිත එළියට ගියා කියන එක තමයි භාවනාවේ තියෙන කුණු. දැන් අර භාජනයේ වී දානකොට තිබිච්ච කෝටු කැලියරවම එතන තිබ්බ කුණු. භාවනා කර කර ඉන්නකොට හිත එළියට ගියපු එක තමයි භාවනාවේ තියෙන කුණු. එහෙනම් කුණු අයින් කරනකොටත් ඒක තමයි කියන්න කියන්නේ. මෙන්න මේ ක්‍රමය තමයි ප්‍රථම ගණනාව කියලා කියන්නේ. එතකොට ප්‍රථම ගණනාව පහට අඩු වෙන්නත් එපා 10ට වැඩි වෙන්නත් එපා. එතකොට අපේ නිමිත්ත දැන් අපි නිමිත්ත කතා කළානේ මුල මැද අග කියලා. මේ සුලං රැල්ල ගැටෙන තැන් එතකොට ටිකක් ඇස් දෙක පියාගෙන අපි උත්සාහ කළොත් මේ හුලං නාසිකාග්‍රේ ගැටෙනවා අපිට දැනෙන්න පටන් ගනී. හැමෝටම මේ වෙලාවෙම ඒක අත්දකින්න පටන් ගන්නවා. එතකොට දැන් මේ ගණනාවක් ගැන අපි කියවනේ. දැන් ඉහළට ආශ්වාස කරනකොට ආශ්වාස රැල්ල ඉවර වෙනකම්ම එකයි කියලා අපි හුස්ම ගන්නවා. පිට කරනකොට එකයි කියලා පිට කරනවා. ඒ එකයි කියන එක පිට වෙනකම්ම පිට වෙලා ඉවර වෙනකම් එකයි කියලා ඒක ඇදිලා යන්න පුළුවන්. එහෙම එහෙම පිට කරනවා. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ආස්වාස කරනකොටත් එකයි ප්‍රාස්වාස කරනකොටත් එකයි. දෙවැනියට ආස්වාස කරනකොට ආයේ දෙකයි කියලා ආස්වාස කරනවා. ඊළඟට ප්‍රාස්වාස කරනකොටත් දෙකයි කියලා ප්‍රාස්වාස කරනවා. ආදි කම්මිකයෙක් නම් මේ ක්‍රමය අත්හදා බලන්නේ සමහර වෙලාවට එකයි කියලා ආශ්වාස කරලා එකයි කියලා ප්‍රාශ්වාස කරනවා. ඕක දෙකට තුනට හතරට කරගෙන යනකොට දන්නේම නැතුව එකයි කියලා ආශ්වාස කරලා දෙකයි කියලා පිට වෙනවා. ඒ මොකද? ආන් හිත එළියට ගියාන් කුණු වැටුණා. එහෙනම් දැන් කුණු වැටිච්ච බව දැනගන්න ඕනේ. මනාව සිහිය තිබුණා නම් එකයි කියලා අරගෙන පිට වෙන්නේ එකයිම තමයි. මේ පින්නතුනුත් ආධිකම්මිකව වෙනවා නම් දැන් අලුතෙන්ම පටන් ගන්න අය නම් ඔබට ওই වැඩේ වෙනවමයි. එකයි කියලා අරගෙන අමතක වෙලා දෙකයි කියලා පිට වෙනවා. හැබැයි එහෙම එහෙම බෑ. එකයි කියලා ගත්තොත් V V උරේට දානකොටත් එකයි කියලා දැම්ම නැවත සේරුව ගන්නකොටත් එකයි කියලාම ගත්තා. ඒ අර අමතක වෙන හින්දා අපිටත් ඕක වෙයි කියලා තමයි එකයි කියලා ආශ්වාස කරලා එකයි කියලාම ආපහු ප්‍රාශ්වාස කරන්නේ. ඕක පුරුදු කරන්න කියනවා පහට යනකම්. පහට යනකම් මේක හොඳට පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා අපි එක්ක 6ට වැඩි කරනවා නැත්නම් 7ට වැඩි කරනවා නැත්නම් 10 දක්වාම 10ට ගිහිල්ලා නැතර වෙලා හැබැයි මේක හොඳට පුරුදු කරන්න වෙනවා. එතකොට අපේ අරමුණ තියෙන ගණන ගාවද නැහැ. අරමුණ තියෙන්නේ නාසිකාග්‍රේ උලංගරල්ල ගැටෙන තැන. එතන තමයි මෙනෙහි කරන්නේ. නමුත් එකයි කියලා දෙකයි කියලා ඒ ආස්වාසේ ප්‍රාස්වාසේ කරනවා. මේ කියන්නේ ආධුනිකයෙකුට. මුලින්ම පටන් ගන්න කෙනා ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් ගණනාව කියන එක පැහැදිලි වුණාද? මොකද්ද මේ ගණන් කරනවා කියලා කිව්වේ කියලා? ගණන් කරනවා කියලා කිව්වේ මේකට. එකයි කියලා ආස්වාස කරනවා, එකයි කියලා ප්‍රාස්වාස කරනවා. අදහවසට ගිහිල්ලා ඔක කරන්න උත්සාහ කළොත් ඔබට තේරෙයි ටික වෙලාවක් යනකොට එකයි කියලා අරගෙන මම දන්නේම නැතුව දෙකයි කියලා ප්‍රාශ්වාස කෙරෙනවා. ඒ කියන්නේ අපේ හිත කොච්චර කොච්චර දඟලනවද කියලා එතකොට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා කලින් භාවනා කරලා තියෙන කෙනෙක් නම් ඊටාම ඉක්මනින් මේ ක්‍රමය තුල මේ භාවනාව ප්‍රගුණ වෙනවා. මේක හොඳට ප්‍රගුණ කරගන්න තියෙන හොඳ ක්‍රමයක්. ඒ නිසා සඳහන් කරනවා ඊටාම සාර්ථක හොඳම ක්‍රමවේදයක් තමයි මේ ගණනාව කියලා සඳහන් කරන්නේ. ඊළඟට ආධිකම්මිකයෙකුට ඊටාම සුදුසුයි කියලා සඳහන් කරනවා. ඕනෑම කෙනෙකුට සුදුසුයි. ඉස්සල්ලාම පටන් ගන්න කෙනාටත් මේක සුදුසුයි. කලින් පටන් අරගෙන හුරුපුරුදු කරලා තියෙන කෙනෙකුටත් මේක සුදුසුයි කියලා සඳහන් කරනවා. මුලින්ම භාවනා කරන කෙනෙකුට යම් කාලයකදී ප්‍රගුණ යම් කාලයක් තිස්සේ ප්‍රගුණ කරනවා. එහෙම නැත්නම් කලින් භාවනා කරලා තියෙන කෙනෙකුට නම් ඉක්මනින් ප්‍රගුණ වෙනවා. මුල් කෙනෙකුට නම් කාලයක් ගත වෙනවා. කලින් කරලා පුරුදු කෙනෙකුට නම් ඉක්මනට ඉක්මනට ප්‍රගුණ වෙනවා. මේ ආකාරයෙන් විශේෂයෙන්ම අවධානය යොදලා ගණන් කරනවා කියලා සඳහන් කරනවා. එසේ ගණන් කර කර භාවනාව භාවනාව වඩනවා. දවසකට පැය 4ක් පමණ යොදාගෙන දවස් ගණනාවක් කරනවා නම් හරිම වටිනවා කියලා කියනවා. දවසකට පැය 4ක්වත් යොදලා දවස් ගණනාවක් කෙරුවොත් ඉක්මනට මේකෙන් ප්‍රතිඵලයක් හොයන්න ඉක්මනට ප්‍රතිඵලයක් හොයන්න පුළුවන් කියලා සඳහන් කරනවා. යම් තාක් කාලයක් Tamanට ආස්වාස හා ප්‍රාස්වාසය අතහැරෙන්නේ නැතුවම ගණන් කරන්න පුළුවන් වෙනවද? ඒ තාක් මේ විදිහටම ගණන් කරන්න කියලා කියනවා. යම් තාක් කාලයක් ආස්වාස ප්‍රාස්වාස අතහැරෙන්නේ අත නොහැරීම ගණන් කරනවා. අන්න ඒක හොද්දටම ප්‍රගුණ වෙනකන් මේ ක්‍රමයට ගණන් කර කර ගණන් කර කර ආස්වාස ප්‍රාස්වාස අතහැරෙන්නෙම නැහැ. ඒ කියන්නේ දැන් අරමුණ පිට යන්නෙම අරමුණ පිට යන්නෙම නැහැ කියන තැනට නිකන් හොඳට මේ ක්‍රමයමයි පාවිච්චි කරන්න කියලා කියන්නේ. මේක තමයි මූලිකම මූලිකම තැන. Tamanට හොඳටම දැන් සිහිය වැඩිලයි තියෙන්නේ කියලා දැනුණාම මේ ගණන් කරන ක්‍රමය වෙනස් කරනවා. දැන් හොඳටම සිහිය වැඩිලා තියෙන්නේ පිටට යන්නෙම නැහැ. දැන් ගණන් කරන ක්‍රමය වෙනස් කරනවා. දෙවෙනි ඌ ගණන් කිරීමේ ක්‍රමය ඊළඟට භාවිතා කරනවා. ඒකට කියනවා ශීඝ්‍ර ගණනාව කියලා. දෙවෙනි ඌ ගණන් කිරීමේ ක්‍රමයට කියන්නේ ශීඝ්‍ර ගණනාව කියලා. ඒකට කියන්නේ නේ දෙක ගෝපාලක ගණනාය. දෙවෙනි ඌ ශීඝ්‍ර ගණනායට කියන්නේ ගෝපාලක ගණනාය කියලා. ඇයි ගෝපාලක ගණනාය කියලා කියන්නේ දක්ෂ වූ ගොපල්ලෙක්. තාම දක්ෂ ගොපල්ලෙක්. ඉස්සර හිටියේ විශාල ගවපට්ටි. ඒ නිසා මේ ගවය බලා ගන්න දක්ෂයා. ගල්කට ගොඩාක් එයා ගාව තියා ගන්නවා. තියාගෙන උදේට ගවයෝ ටික දැන් ගාලෙන් මුදා හරිනවා. ගාලේ කඩුල්ල අරිනවා. මෙයා කඩුල්ල ගාවට වෙලා ඉන්නවා. එකෙක් පිට වෙනකොට ගල් කැටයක් අයින් කරනවා එකයි දෙකයි පිට වෙන පිට වෙන හැටියට මෙයා ගල් කැටි ටික අයින් කරලා අයින් කරලා බලනවා කී දෙනෙක් ගාලෙන් පිට වුණාද දැන් දවල් තිස්සේ ගිහිල්ලා මේගොල්ලන්ට කවලා පෝලා ආය අරගෙන එනවා. හැන්දෑවේ මේගොල්ලෝ ගාලට ඇතුල් වෙනකොටත් අර ගල් ටික ආපහු ගණන් කරනවා. එහෙම ගණන් කරලා එයා බලනවා එළියට ගියපු කට්ටිය ඔක්කොම ඇතුළට ආවද කියලා. ආන් ඒ නිසා මේකට කියනවා ගෝපාලක ගණනාය කියලා මේක තමයි උදාහරණයට අරන් තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරන එක සූත්‍ර දේශනාවක් තියෙනවා මහා ගෝපාලක සූත්‍රය කියලා. ගෝපාලක සූත්‍රයේ මේ උදාහරණේ බොහොම පැහැදිලි කරලා විස්තර කරලා දේශනා කරලා තියෙනවා. දක්ෂ ගෝපල්ලා මේ ගවයෝ ගාලෙන් එළියට යද්දි හැබැයි දැන් අර අපි ආස්වාස ප්‍රාස්වාස කරද්දි මුලින් ආස්වාස කරලා ඉවර වෙනකම් එකයි කියලා ආස්වාස කළා. දැන් මෙතන සීක ගණනාවනේ. දැන් අරයා ගවියෝ යනකොටත් මෙයාට එකයි කී කියා ගණන් කරගෙන ඉන්න වෙලාවක් නෑ ගවියෝ වේගෙන් වේගෙන් යනවා. ඒ හින්දා මෙයාට දැන් වේගෙන් ගණන් කරන්න වෙනවා 1 2 3 4 කියලා. ආන් ඒ වගේ දැන් හොඳට පුරුදු වෙලානේ. ඒ හින්දා දැන් අපිත් ගණන් කරනවා ආස්වාස ප්‍රාස්වාස කරනකොටත් 1 1 2 2 කියලා වේගෙන් ගණන් කරන්න පුළුවන්කම දැන් අපිට තියෙනවා. ඒක නිසා මේකට සීඝ ගණනාව කියලා කියනවා. සමහර වෙලාවට මේ ශීඝ්‍ර ගණනාවේදී මෙහෙම වෙන්න පුළුවන්. ආස්වාස කරනකොට එකයි එකයි කියලා ආස්වාස කරනවා. වේගෙන් ගණන් කරන දැන් අර එකයි කියලා ඇද්දන්නේ. මේක එකයි දෙකයි තුනයි එහෙම ගණන් කරගෙන යනකොට ආස්වාස කළාට වඩා වැඩි කාලයක් ප්‍රාස්වාස කරනවා වෙන්න පුළුවන්. ආස්වාස කරපු වෙලාව අඩුයි ප්‍රාස්වාස කරන්න ගන්න වෙලාව වැඩි. එතකොට සමහරලාට ආස්වාස කෙරුවා 1 2 3 4 5 කියලා ප්‍රාස්වාස කරනකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා ප්‍රාශ්වාස වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා වරදක් වෙන්නේ නැහැ ප්‍රාශ්වාස කරන තරමට ගණනාව කරගෙන ගණනාව කරගෙන යනවා. මේ ආදී වශයෙන් සඳහන් කරනවා රංචු රංචු වශයෙන් මේ රාත්‍රියේ මුළුල්ලේම හිර වෙලා ඉඳලා අවස්ථාව ලැබුණ ගණන්ම ගවයෝ වේගෙන් එළියට යනවා. උදාහරණය ආයෙ පැහැදිලි කරනවා රාත්‍රියේ මුළුල්ලේම ගවයෝ හිර වෙලා හිර වෙලානේ ගාලේ හිටියේ. දැන් කඩුල්ල ඇරපු ගමන් එක්කෙනා දෙන්න නෙමෙයි රංචු රංචු එළියට යනවා හතර පහ දෙනා හතර පහ දෙනා එළියට යනවා ඉක්මනට. අන්න ඒ අයව කඩුල්ල ළඟ ඉඳගෙන මෙයාට සීග්‍රයෙන් ගණන් කරන්න සිද්ධ වෙනවා. වේගෙන් යනවනේ සත්තු. ඒ නිසා වේගෙන් ගණන් කරන්න සිද්ධ වෙනවා. රංචුවක් යනවනේ. රංචුවක් යනකොට රංචුවේ ඉන්නේ කී දෙනාද කියලා බල බල ගල් කෙට ටික ඉක්මනට දාන්න දාන්න සිද්ධ වෙනවා. අන්න ඒ සීග්‍රයෙන් ගණන් කරනවා වගේ මෙතනත් ගණන් කරන්න කියලා කියනවා. ගවය ටික ශීඝ්‍රයෙන් ගණන් කරනවා වගේ මේ ආස්වාස කරනකොටත් වේගෙන් වේගෙන් ගණන් කරන්න කියලා කියනවා. ద్వාරපත්තං ద్వාරපත්තං ඒව ගාවින් ඒකා ඒකා ද්වේති සක්කරං කිපිත්වා ගණීති කියලා මේක සඳහන් කරනවා. දොර ළඟට එන එන ගවයාව එනේන කෙනා විතරයි ගණන් කරන්නේ ගියාට පසුව ගණන් කරන්න ගියාට පසුව ගණින්නත් බෑ යන්න කලින් ගණින්නත් බෑ නම් ගවය ටික ගියාට පස්සේ ගණන් කරන්නෙත් නෑ ගවය තාම ගේට්ටුව ගාවට එමින් ඉන්නකොට ඈත ඉඳලම බලලා ගණන් කරන්නෙත් නෑ ගේට්ටුවෙන් පිට වෙනකොටමයි ගණන් කරන්නේ ගියාට පස්සේ ගණන් කරන්නෙත් නෑ ගේට්ටු ගාවට එනකොටම ඈතින් ඉඳලා බලාගෙන ගණන් කරන්නෙත් නෑ. දැන් පිට වෙන්නේ කවුද? එයා ගණන් කරනවා. අන්න ඒ වාගේ ਸਰව සම්පූර්ණයෙන්ම කර්මස්ථානයේට ගැළපෙන්නයි වාග්යතුන් හසි උදාහරණයේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? ආස්වාස කරන වාතය ඈතින් ආස්වාස වෙනවා කියලා හිතලා ගණන් කරන්නේ නෑ. නාස් පුඩුවේ ගැටෙනකොට ගැටෙනකොට තමයි ගණන් කරන්න පටන් ගන්න. ප්‍රාශ්වාස කරනකොට දැන් ආශ්වාස කරලා ඉවර වෙලා ඉවර වෙච්ච ගමන්ම ප්‍රාශ්වාස කරන්නේ නැහැ. හුස්ම ඇදලා ආයි ප්‍රාශ්වාස කරන්නේ. ඇදලා ඉවර කරපු ගමන් තවම හුස්ම ප්‍රාශ්වාස වෙන්න ගත්තේ නැහැ. ඒ ප්‍රාශ්වාස වෙන්න ගන්නකම් ගණන් කරන්නේ නැහැ. පිට වෙන්න පටන් ගන්නකොට තමයි ගණන් කරන්නේ. ඒකයි සඳහන් කරන්නේ ගවයෝ ගේට්ටුව ළඟට එනකොට ගණින්න පටන් ගන්නෙත් නෑ. ගවයෝ ගේට්ටුව පහු කරලා ගියාට පස්සේ ගණන් කරන්නේ නෑ. ගේට්ටුවෙන් පිට වෙනකොටමයි එන නාසිකාවෙන් ඇතුල් වෙනකොටමයි පිට වෙනකොටයි මේ ගණනාව කරන්න කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට තමයි මේ කර්මස්ථානයේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න උදාහරණේ දේශනා කරලා තියෙන්නේ ਸਰව සම්පූර්ණයෙන් කර්මස්ථානයේට ගැලපෙන විදිහට. ඊළඟට සඳහන් කරනවා පෙර ධාන්‍ය මනින අයුරින් ගණන් කරන කෙනා ශීඝ්‍රයෙන් ශීඝ්‍රයෙන් දැන් ගණන් කරනවා. ඉස්සෙල්ලා ගණන් කිරුවේ කොහොමද? ධාන්‍ය මනින අයුරින්. ඒක නම් 1යි කියලා ගණන් කෙරුවා. දැන් එහෙම නෙමෙයි. මෙයා දැන් වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් ගණන් කරනවා. කොහොමද? ඇතුළ බලන්නෙත් නෑ, පිට බලන්නෙත් නෑ. මේ නිමිත්ත ළඟ හැපෙන දේ විතරයි බලන්නේ. එතකොට නිමිත්ත දැන් කොතනද තියෙන්නේ? මුල තියෙනවා, මැද තියෙනවා, අග තියෙනවා. දැන් එතකොට මට අරමුණු වෙලා තියෙන්නේ මුලද, මැදද, අගද? අපි කලින් දේශනාවේ සඳහන් කළා සමහරුන්ට මුලයි මැදයි අරමුණු වෙනවා, සමහරුන්ට මැදයි අගයි අරමුණු වෙනවා, එහෙනම් Tamanට අරමුණු වෙන තැන තියෙනවා. අන්නේ අරමුණු වෙන තැනට ගැටෙනකොට තමයි මේ ගණන් කිරීම පටන් ගන්න. එහෙනම් බොහෝ දිනාට මුලින්ම අරමුණු වෙන්නේ මුලමයි. එහෙනම් මුල ගැටෙනකොටම තමයි මේ ගණන් කරන්න පටන් ගන්න. මේ නිමිත්ත කලින් බලන්නෙත් නෑ ගියාට පස්සෙ බලන්නෙත් නෑ ඒ කියන්නේ දැන් මම දන්නවා මට අරමුණු වෙන්නේ මුල කියලා නමුත් හුලං රැල්ල ගැටෙන්න කලින් බලන්නේ නෑ එතන ගැටෙන්න පටන් ගන්නකොටයි බලන්නේ. පිට වෙන්න පටන් ගන්නකොටයි බලන්නේ. හරියටම නිමිත්තට ගැටෙනකොට තමයි බලන්න පටන් ගන්න නිමිත්ත දිහා. ඒ වගේ ආස්වාසේ පටන් ගත්ත වෙලේ ඉඳලා 1 2 3 4 5 6 ආදී වශයෙන් ආස්වාසේ ඉවර වෙන්න තුරුම ගණන් කරනවා. දැන් මේකෙන් ගණන් කරනවානේ. ඉස්සෙල්ලා නම් 1යි කියලා ඇද්දා. දැන් ආස්වාස කළා ඉවර වෙනකම්ම 1 2 3 4 කියලා වේගෙන් යනවා. ඉවර වෙච්ච ගමන් නතර වෙනවා. ඒ නිසා ආස්වාද කරනකොට වේගෙන් ගණන් කරන්න පටන් ගන්නවා. ඉවර වෙන තුනම ගණන් කරනවා. එතකොට තනි ආස්වාසයක් තියෙන කැඩි කැඩි ගියප එකක් නෙමෙයි. තනි එකක්. ඊළඟට නැවත සඳහන් කරනවා ප්‍රාස්වාසයේ පටන් ගත්තාමත් 1 2 3 4 5 කියලා ප්‍රාස්වාසයේ ඉවර වෙනකම්ම ගණන් කරනවා. නවත්තනවා එහෙම නැත්නම් ප්‍රාශ්වාසයේ තවත් තියෙනවා නම් ඉවර වුණා නම් නවත්තනවා ගණන් කිරීම තවත් ප්‍රාශ්වාසයේ තියෙනවා නම් ආශ්වාස කිරිවි 6යි කියලා ඉන්නේ නැහැ ප්‍රාශ්වාසයේ තියෙනවා නම් 7-8 කියලා ගණන් කරනවා එතකොට ආශ්වාස කිරිවි 1 2 3 4 5 6 කියලා ප්‍රාශ්වාස කිරිවි 1 2 3 4 5 6 7 8 කියලා ප්‍රාශ්වාස කෙරෙන්න පුළුවන් ප්‍රාශ්වාසයේ දිග වැඩි වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා එහෙමනම් ආශ්වාසයේ 1 ආරම්භයයි 6 අවසානය. 1 කියලා පටන් ගත්තේ ආස්වාසේ ආරම්භය. 6 කියලා කිව්වේ ආස්වාස කරලා ඉවරයි. එතකොට 1යි 6යි අරුණාම 2යි 3යි 4යි 5යි. ඒ ටික කොහෙද? ඒක මැද. ඒ කාරණාව මැද. එතකොට මුල, අග, මැද. ඊටු ටික මැද වෙලා මැද බවට පත් වෙනවා. එකේ සිට හතට නම් එකෙන් පටන් ගන්නවා අවසන් කරන්නේ 7ටයි. එහෙනම් ඉතුරු ටික මැද ටික මැද 1ත් හැර 7ත් හැර ඉතුරු ටික මධ්‍යස්ථ කොටසයි. ඊළඟට සඳහන් කරනවා එතකොට මේ ආස්වාසයට සම්බන්ධ ආස්වාස සම්බන්ධයෙන් ඇති පැවතීම එහෙම නැත්නම් නවතින්නේ නැත්නම් ආස්වාසයේ සම්බන්ධයෙන් ඇති වී නැතිවීමත් චිත්තක්ෂණ වශයෙන් නෙමෙයි මේ ඇතිවීම නැතිවීම කියන එක මේ බලන්නේ චිත්තක්ෂණ වශයෙන් නෙමෙයි තාම. තරම්ම වේගවත් නෙමෙයි චිත්තක්ෂණ වශයෙන් නෙමෙයි සම්මත වශයෙන් පටන් ගනිද්දී එක ඉදිරියේ මැද අය අග මේ සම්මත වශයෙන් චිත්තක්ෂණ වශයෙන් බලනවා එහෙම නෙමෙයි එක මුල හය අග ඉදිරියේ මැද ඒ කොහොමද සම්මත වශයෙන් සම්මත ගණන. චිත්තක්ෂණ වශයෙන් වුණොත් ඊට වඩා තව ගොඩාක් සිවුම් වෙන්න ඕනේ. ඒ කාරණා විදිහට පැහැදිලි වෙනවා කොහොමද චිත්තක්ෂණ වශයෙන් මේක ආරමුණු කරන්න කියලා. මේ විදිහට මුල මැද අග බලන්න කියලා කර්මස්ථානයේ පැහැදිලි කරලා තියෙනවා විස්තර කරනකොට. ඊළඟට සඳහන් කරනවා සම්මත විදිහට එහෙම නැත්නම් වැරදි විදිහට මුල මැද නොබලිය යුතු බව. වැරදි විදිහට මුලමැද බලන්න එපා. හරියටම මුලමැද හරියටම මුලමැද බැලිය යුතු බව තමා විශේෂයෙන් උපදෙස් දීලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මෙතන වේගයෙන් ගණන් කළාට මුලින් ධාන මනින ආකාරයේ නැත්නම් ධාන්‍ය මනින ආකාරයේ ගැන පුරුදු වෙලා තියෙනවා නම් එයාට කලබලයක් වෙන්න දෙයක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද ධාන්‍ය මනින ආකාරයෙන් ගණන් කරපු එක හොඳට පුරුදු කරලා තියෙනවා නම් මේ වේගෙන් ගණන් කිරීම පිළිබඳව මෙයාට කිසිම කලබලයක් ඇති වෙන්නේ නැහැ. මොකද අරක හොඳට පුරුදු නිසා මේකත් මෙයාට ක්‍රමානුකූලව ගණනාව කරගෙන යන්න පුළුවන් සීග ගණනාව කියන එහෙම නැත්නම් ගෝපාලක ගණනාව කියන එක කලබලයක් නැතුව හරියට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ කලින් එක පුරුදු වෙලා තියෙන නිසා. ඊළඟට සඳහන් කරනවා එහෙම නැතුව දෙවනි ක්‍රමයේ මුලින් පටන් ගත්තොත් මහා කලබලයක් වගේ පේනවා. දෙවනි ක්‍රමයේ මුලින් පටන් ගත්තොත්. ඒ කියන්නේ මුලින් සඳහන් කරපු ගණනාවෙන් නෙමෙයි දැන් පටන් ගන්නෙ සීග ගණනාවෙන්. එතකොට එකයි කියන එක කරන්නේ නැහැ. කෙලින්ම 1 2 3 4 කියලා පටන් ගත්තොත් මෙයාට පේනවා මේ නිකන් මහමයි කලබල ගතියක් වගේ. අරක පුරුදු නෑනේ ඒක කරලම නෑනේ. මුලින්ම පටන් ගන්න සීග ගණනාවෙන්නේ. ඒ හින්දා එහෙම පටන් ගන්න එපා කියලා සඳහන් කරනවා. මුලින් පළමු ක්‍රමය ප්‍රගුණ කරලා තියෙන කෙනාට මේ ක්‍රමය ඊටාම වේගයෙන් වැටහෙනවා. මේ ක්‍රමය ඊටා පහසුවෙන් වේගයෙන් වැටහෙනවා. හරියටම වෙලාවටත් මේක කරන්න පුළුවන් ක්‍රම ඇති වෙනවා එහෙම වුණොත් කියලා මෙතනදී සඳහන් කරනවා. එhmenan මේ ගණනාව මෙන්න මේ විදිහට තමයි ගණනාව සම්පූර්ණ කරගන්න මේ උදාහරණ දෙකක් සමග අපි සාකච්ඡා කළ දාන්නේ උදාහරණය සහ ගවයන් පිළිබඳ උදාහරණ ක්‍රමය ගණනාව සම්පූර්ණ කරන හැටි. එhmenan ගණනාව සම්පූර්ණ කරන හැටි මේ විදිහට පැහැදිලි කරලා මේ සියලුම කාරණා මේ විදිහට හරියටම සම්පූර්ණ කරගන්න ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මොකද තියාගන්න කියලා කියන්නේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය එකට තියාගන්න ඕනේ. කාගේද මේ උදාහරණ? ਸਰව සම්පූර්ණ උදාහරණ භාග්‍යතුන් වහන්සේගේ උදාහරණයි. නම් භාග්‍යතුන් වහන්සේ මේ උදාහරණ හරියටම ਸਰව සම්පූර්ණ කරලා පැහැදිලි කරලා තියෙන්නේ අපි සියලු දෙනාගේම පහසුව තකා. ඊටාම සරල වූ සරල ආකාරයෙන් පහසුව තකාමයි මේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ එක උදාහරණයක්වත් අපිට ජීවිතේ කවදාවත් අමුතුවෙන් හොයන්න වෙච්ච පුරුදු නැති දේවල් එහෙම නෙමෙයි. මේ ධාන්‍ය උපමාවත්, ගෝපාලක උපමාවත් කියන දෙකම අපිට ජීවිතයට ඊටාම සම්බන්ධ දේවල්. එහෙනම් ආදි කම්මිකයාට බොහොම බරපතලලා මුලින්ම භාවනාව අතහැරිලා යන එපා වෙන තත්ත්වයේ උපමා උදාහරණ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පැහැදිලි කරලා නැහැ. නම් මොන ක්‍රමයෙන් හරි පහසුම සරලම තැන ඉඳලා සත්වයා නිර්වාණ මාර්ගයට යොමු කරන්න අවශ්‍ය අවශ්‍ය ක්‍රමයේම තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් ඒ ක්‍රමයේ ප්‍රයෝජනෙට ගන්න පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවයි ශ්‍රද්ධාවයි ඇති වෙන්න ඒ කාරණාව නැවත නැවත නැවත නැවත පුන පුනා සඳහන් කරන්න සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට ඒ ශ්‍රද්ධාවෙන් අපි එළියට වැටෙන නිසා. අපි කලින් සඳහන් කළා ඒ ශ්‍රද්ධාවෙන් අපි එළියට වැටෙනවා වර්තමානයේ මේ නවීන දේවල් එක්ක සංසන්දනය කරන්න ගියොත් බුද්ධ වචනේ කවදාවත් පිළිගන්න පිළිගන්න බැරුව යනවා නවීන දේවල් එක්ක එහෙම නැත්නම් නවීන විද්‍යාවත් එක්ක කිසිම දවසක බුදුදහම සංසන්දනය කරන්න සංසන්දනය කරන්න බෑ ඊට වඩා හුඟා එහා ගියපු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානීය අවබෝධය අර විදිහට බැලුවොත් තර්කානුකූලයි අපි බුදුදහමත් එක්ක තර්ක කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැති ඉන්න එයාට ධර්මයේ ධර්මයේ පිළිගන්න බෑ. පහුගිය දවසට ඔය සීහ සූත්‍රයෙන් කරපු දේශනාවක් දේශනාවක් අහලා එක පුජ්‍යලේ ක්‍රීමක් කියලා තිබුණා. මේ මේ විදිහට ඔබ වහන්සේ දේශනාවක් කරලා තිබුණා. ඒ වුණාට ඒ දේශනාවක් අපිට පිළිගන්න අපිට පිළිගන්න බෑ. හේතුව තමයි සඳහන් කරලා තිබුණේ සිංහයා කියලා කියන්නේ ඊටාම කම්මැලි සතෙක්. සිංහයා කවදාවත් ගොදුරු හොයන්න යන්නේ නැහැ. සිංහ දේනුව තමයි ගොදුරු හොයන්න යන්නේ. සිංහ දේනුව තමයි දුවන්න සත්තු අල්ලන්න දක්ෂ. සිංහයා කරන්නේ දේනුව මරලා දැම්මට පස්සේ ගිහිල්ලා ඒක කාලා එන එක. ඉතින් ඔබ වහන්සේගේ දේශනාවේ මේ සිංහය කියන සඳහන් කරලා තිබුණා. කෑ ගහනකොට ඇතක්ම 48ක් ඈදට ඇහෙනවා කියලා සඳහන් කරලා තිබුණා. යොදුන් තුනක් වේගෙන් ගමන් දුවනවා කියලා සඳහන් කරලා තිබුණා. ශබ්දයට වඩා වේගෙන් ගමන් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. එහෙම සිංහලෝ මේ ලෝකේ නෑ. ඒක මේ මනුස්සයා ගොඩනගලා තිබිච්ච තර්කය. රූපවාහිනී නාලිකා දෙකක නමත් සඳහන් කරලා ඉවලා තියෙනවා. මෙන්න මේ නාලිකා දෙකේ මේ සත්තු පිළිබඳව ඕන තරම් වැඩසටහන් තියෙනවා. ඔබ වහන්සේ බලන්න. බලලා තේරුම් ගන්න සිංහයා කොච්චර කම්මැලි සතෙක්ද කියලා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥානයේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තමයි මේ සීහ සූත්‍රය දේශනා කරන්නේ. මේ කේසර සිංහයා කියන කෙනා අද ලෝකේ දකින්නවත් හම්බෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මේ කේසර සිංහයෝ කවුද කියලා අඳුනන්නේත් නැහැ. ඔය සීත්‍රේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා මේ කේසර සිංහයෝ අජානීය සිංහයෝ මේගොල්ලෝ කාටද බය කාටද බය නැත්තේ ඒ විස්තර ගණනාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා එයාගේ ශක්තිය එයාගේ වේගය උඩින් පැන්නොත් කොච්චර ඈතට පයින්නවද කන්දක් උඩින් ඉඳලා පැන්නොත් කොච්චර ඈතට පයින්නවද මේ වගේ උදාහරණ සහිතව බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම උපමා කරලා උපමා කරලා ඇවිල්ලා තියෙන කොතෙන්ටද මෙයත් එක්ක ගලපනවා හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ ඒකටයි මේ බුදුරජාණන් වහන්සේ අසීමාන්තික ගුණ පැහැදිලි කරන සූත්‍රයක් සීහ සූත්‍රය නමුත් මේ අපි එදිනෙදා දකින්න දේවල් ඒ දේවල් දිහා බලලා කල්පනා කරනවා මේ සිංහයෝ වගේම ඉඳී ඇති ওই කියන සිංහයොත් කියලා නමුත් මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ ශ්‍රද්ධාව නැති හින්දා තමයි එහෙම හිතෙන්නේ. ඉතින් එහෙම සංසන්දනය කරන්න ගියොත් කවදාවත් මේ සම්මා සම්බුද්ධ දේශනාව පිළිබඳව ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. දැන් එතන තියෙන්නේම ධර්ම රත්නය පිළිබඳව සැකේනේ. ඉතින් එහෙම වුණොත් මේ ගමන යන්න බෑ. අන්න ඒකයි උදේ අපි සඳහන් කරේ මේ තිසරණ සරණ ගියපු කල්යාණ මිත්‍රයෙක් හොයාගන්නවා කියන කාරණාව මොනතරම් අමාරු කාරණාවක් වෙනවද කියලා. තාම දැනුගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අධ්‍යාපන මට්ටම ඊටාම ඉහළට ගියපු තරමට ඒගොල්ලෝ නවීන දේවල් විශ්වාස කරනවා මිසක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට යමු වෙන්නේ නැහැ. මොකද විද්‍යාව ඉගෙන ගන්න නිසා ඒගොල්ලෝ හරියට පැටලෙනවා. ඒකත් එක තමයි බුද්ධ දේශනාව සංසන්දනය කරන්න ඒගොල්ලෝ හැම වෙලාවෙම කටයුතු කරන්නේ. එහෙමනම් මේ ගණනාව ආකාර ගණනාවකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන බව අපි සඳහන් කළා. අපි කාරණා දෙකක් දෙකක් සාකච්ඡා කළා. එමනම් අපි අදට ධර්ම දේශනාව මෙතනින් නතර කරමු. පැය තුනක දේශනාවක් ඇටියට සාකච්ඡාව අද නතර කරමු ඊළඟ. එමනම් අද ධර්ම දේශනාවේ දායකත්වය සුපුරුදු පරිදිම දීපලාල් විජේරත්න මැතිතුමා මැතිණිය දූ දරුවන් ඇතුළු පිරිස තමයි මේ දේශනා මාලාවේ අදත් දායකත්වයේ දරන්නේ හැමදාම වගේම පින් අනුමෝදන් කරනවා දෙපාර්ශ්වයේම මෑණියන්ට නිදන ප්‍රාප්තියට පත් වෙන දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා සුජීවත්ව ජීවත් වෙන අම්මට තාත්තට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවණීය අනුනායක අවසරයි රජවත්තේ වප්ප අපේ අනුනායක ස්වාමින් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් බව, නිරෝගී භව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දූ දරුවන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා වගේම ජීවිතේ පුරාම සසර මඟ පුරාම කල්යාණ මිත්‍රයන්ව මුණ ගැහිවා පාප මිත්‍රයන් හිරදුටු අඳුරු සෙයින් ඒගොල්ලන්ගේ ජීවිතවලින් දුරින්ම දුර වේවා කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීමෙන් සසර ඉම සොයා ගමන් කරන්න යෙදූ දරුවන්ට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් ඒ සියලු දෙනාටම ආහාර පාන ආදීන් සංග්‍රහ කරමින් මේ පින්කම ਸਰව සම්පූර්ණ වූ පින්කමක් බවට පත් කරගනිමින් දාන සීල භාවනා ආදී හැම පැත්තටම මුදුන්පත් කරවමින් සීල සමාධි ප්‍රඥා වැඩෙන ආකාරයෙන් සද්ධර්ම ශ්‍රවණය කරවමින් කුසල් රැස් කරමින් කුසල් රැස් කරවමින් සියලු දෙනාටම නිවනට මඟ හදලා දෙමින් මේ සත්පුරුෂයන් දෙදෙනාද මහත්මාත් මහත්මියත් තමන්ගේ නිර්වාණය සඳහාද කටයුතු කරන මොහොතක ඒ කුසල ධර්මයන් මේ සත්පුරුෂ දෙපළටත් අනුමෝදන් වේවා සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් ඒ පින් අනුමෝදන් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම විශේෂයෙන් සත්පුරුෂයන් හැටියට අද ධර්ම දේශනාව සිදු කරලා රැස් කරගත්ත මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් විශේෂයෙන් මාගේ පියාණන් අසනීප තත්වයටපත් වෙලා පැය 6ක පමණ සත්කමකින් පසුව තාමත් දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබමින් සිටින මොහොතක මේන් රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මාගේ පියාණන්ට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න සිහිපත් කළා. දෙමනම් ඒ සත්පුරුෂ ධර්මයේ එසේම සිහිපත් කරමින් මාරස් කරගත්ත කුසලයත් මෙතුමා රැස් කරගත්ත කුසලයත් සද්ධර්ම ශ්‍රවණය කරලා ඔබ සියලු දෙනා රැස් කරගත්ත කුසලයත් අපි පියාණන්ට ආශිර්වාදයක් හැටියට අනුමෝදන් කරලා ඊ타ම ඉක්මනින් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරමින් අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ Thank you.